යාතා ශ්‍රවණය කිරීම දස කුසල ධර්මයට අයත් වෙන උතුම් පුණ්‍ය ක්‍රියාවක්. ධර්ම ශ්‍රවණය කිරීම උතුම් මංගල කාරණාවක්. මේ වාගේ උතුම් ගුණයන් සිහිපත් කරගෙන දැන් මේ සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ සුඛිතව පිණිස දේශනා කළ ධර්මයකට සමන් දීමට යම් කෙනෙකුට වාසනා ශක්තිය ලැබෙනවා නම් ඒ වාසනා ශක්තිය ඇති ජීවිතය මෙලව සැනසුම පිණිස හේතු වෙන සා වටිනා ශ්‍රේෂ්ඨ ජීවිතයක් පවත්වා ගැනීමට වමනා කරන ආවාද අනුශාසනාවන් වලට සමන් දෙන්න අවස්ථාව සැලසෙයි. පරලොව ජීවිතවලදී විපාකවාදී සිහිපත් කරන ඒ ජීවිතව වලට විපාකවාදී ලබා ගැනීමට හේතු වෙන උතුම් කුසල අරමුණු මුදුන්පත් කරගෙන පින්දාම් කරවන්ට වාසනා ශක්තිය ලැබෙනවා. අවසානයේදී ජරා රෝග මරණ කියන සංසාර දුකින් අත මිදී ලබන ලෝකෝත්තර නිවනින් දැනෙන්න මේ ධර්ම ශ්‍රවණය කරන උතුම් පින අපට උපකාර වෙනවා උපනිෂේ වේ. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ සිහියෙන් නුවණින් යුක්තව සාන්දෙන්ද උත්සාහවත් වෙන්න ඕනේ. ඒ සාන්දීමේදී දසවන් නමාගෙන අන්නේ වෙහෙස නොවි සමාධිගත හිතකින් ධර්මයේ කෙරෙහි ගෞරව සංකේතව මේ කුසල් අරමුණු අපි මුදුන්පත් කරගන්න ඕනේ. එහෙම මුදුන්පත් කරගන්න වෙලාවේ ධර්ම ශ්‍රවණය කරනකොට අක්ඛිකත්වා ධම්මං සනාති මංචිකත්වා ධම්මං සනාති චේතසෝ සමන්නා හරිත්වා ඕහත සෝතෝ ධම්මං සනාති අක්ඛිකත්වා ධම්මං සනාති ධර්මයේ අර්ථය මෙහි කරමින් ධර්ම ශ්‍රවණය කළ යුතුයි. මානසිකස්සා ධම්මං සුණාති. ධර්මයේ මෙහි කරමින් ධර්ම ශ්‍රවණය කළ යුතුයි. චේතසෝ සමන්නා හරිස්වා ඕහිතසෝතෝ ධම්මං සුණාති. ඒ වගේම අන්නේ මෙහි කරන මේ සමාධික හිතකින් ධර්ම ශ්‍රවණය කළ යුතුයි කියන දහම් පදයට අනුරූපව අපි හැකිතා ඒ ධර්මයට සමන් දීලා ඒ ධර්මයේ සිටේ දරාගෙන ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේදී වාසය කරනවා නම් මෙලව ජීවිතයේදීම අපට ආංශංශයන් ලබන්න පුළුවන්. ඒ නිසා සරුවත්යන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයේ තරම් වටිනා දෙයක් අපේ ජීවිතයකට ආයක් කෙනෙක් ඒ වටිනා පුණ්‍ය ශක්තිය අපේ පාරමී ශක්තිය ඉස්මතු කරලා දෙන්නේ ධර්ම ශක්තිය බලයෙන්. මේ ධර්ම ශක්තිය හැකිතා පිළිපදින්න පිළිපදින්න අපේ සිත පිනෙන් මෝරණ ස්වභාවයක් තියෙනවා. පිනෙන් මෝරණ පාරමිතාවෙන් වැඩෙන කෙලෙස් සංසිඳවන සසර කෙටි කරන බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා අනුගමනය කරන උතුම් ප්‍රතිපදාවකින් නික්ෂේපී ස්වභාවයකට අනාගතයේහි පත්වෙන ධර්ම ශක්තිය වාසනා ගුණය ලබා දෙන්නේ ලෞතුරා ධර්මයේ තියෙන ශක්තිය පිළි. අන්නේ ශක්තියයි අපි වරංගා බලන්නේ ඒ ශක්තියයි අපි වර්ධනය කරන්නේ. ඉතින් මේ ශක්තිය අපි මොනවා ප්‍රාණ ඉදිරියට පවත්වා ගන්නට මාර්ගයේ පින්නෝ මුතුමන් වහන්සේ වශයෙන් කලකන ලෞතුරා සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත අපරිමාණ ගුණස්කන්ධයේ දැක්වෙන ගාථාවක් මේ මාතෘකාවේ සබාගත්තේ. සරුවක්යන් වහන්සේගේ උතුම් ධර්මයේ දේශනා කරන අවස්ථාවවලදී සරුවක්යන් වහන්සේගේ උතුම් ගුණය කොපමණද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගත්තාම සරුවත්යන් වහන්සේ කියන්නේ කවුද කියලා අපි හඳුනගන්න. හඳුනාගත්තාම පුදුමාකාර භක්තියකින් අපේ හදපත්ලේ සරුවත්යන් වහන්සේ වැඩ ඉන්නා හා සමානවම උතුම් ගුණයන් අපේ సంతානයේ පහළ වෙනවා. එහෙම පහළ වෙනකොට අපේ වාසනා ශක්තිය ස්වභාවයෙන්ම ශ්‍රද්ධාව තුළින් මත කරලා දීලා අපට අනාගත වාසනාව ඇති කළ දීමට උපකාර වෙනවා. ඒ අනාගත වාසනාව ඇති කළ දෙන්නේ ශ්‍රද්ධාවේ බලය. වෙන දෙයකින් නෙමෙයි. ඒක අපේ හැඩවතේම ගොඩනැගෙන යුතු වාසනා ගුණය. අන්නේ වාසනා ගුණයේ හිමිකම් දක්වන ගුණයක් තමයි සරුවත්යන් වහන්සේගේ කියන්නේ. ඒ නිසා සරුවත්යන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධ ගුණය දැක්වෙන ගාථාවක් මේ මාතෘකාවේ සඳහන් අභින්නේයං අභිඤ්ඤාතං භාවේ සම්බන්ත භාවයං අහා සම්බන් පහේනං මේ තස්මා බුද්ධෝෂී බාක්මන බාක්මනය මම පිරිසිඳ ගතේ ධර්මයන් පිරිසිඳ ගත්තා ප්‍රහාණය කළේ ධර්ම ප්‍රහාණය කළා වැඩි ධර්ම වැඩි වැඩුවා ඒ නිසා මට බ්‍රාහ්මණය සම්මා සම්බුද්ධ කියලා කියනවා කියන එක එක බ්‍රාහ්මණයෙකුට දේශනා කළා. සරවත්යන් වහන්සේ සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්ත වෙන්නේ තමන් වහන්සේගේම සුඛී සංකාණයේ තුලින් අන් කෙනෙක් යුගේ මඟ පෙන්වීමක් නැතුව ස්වයං ඥානයෙන්ම ආර්ය සත්‍ය අවබෝධය ඇති කර ගැනීම පිණිස උපකාර වූ ධර්මයක් සරුවත්යන් වහන්සේ අවබෝධ කරගත්තේ. කිසියම් කෙනෙකුගෙන් අහන්න නැති තමන්ගේම සුඛීය බුද්ධියෙන් වර්ධනය කරගත්ත ආර්ය සත්‍ය හතර තමන් වහන්සේගේම නුවණින් ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ ප්‍රත්‍යක්ෂ කරගත්ත ධර්මය දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ ආර්ය සත්‍ය හතර. මේ ආර්ය සත්‍ය හතර යම් අවස්ථාවක යම් කෙනෙකුට සත්‍ය වෙනවා නම් අවබෝධ වෙනවා නම් ඒ අවබෝධ වෙන සම්දනාටම ආර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන ලෝකෝත්තර සැනසෙල්ලෙන් නිවනටපත් වීමේ වාසනා ශක්තිය ලැබෙනවා. එතකොට මේ වාසනා ශක්තිය අපිට ඉස්මතු කරලා දෙන්නේ ලෞතර ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම. ඒ සරුවත්යන් වහන්සේ තමයි අනාදිමත් කාලයක් තිස්සේ පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන නියත විවරණ ශ්‍රී පතුන් ලබාගෙන ප්‍රඥාවෙන් අධිකනම් සානා සංකේය කල්පලක්ෂයක් ගිය තැනදී මේ ආර්ය සත්‍ය ස්වයං ඥානයෙන්ම අවබෝධ කරගෙන ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා ඒ බෝසතාණන් වහන්සේ. අතාසංකේය කල්පලක්ෂයක් පාරමී ධර්මයන් මුදුන්පත් කරන සද්ධාධික බෝසතාණන් වහන්සේලා මේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන තමන් වහන්සේගේම නුවණින් ප්‍රත්‍යක්ෂ කරගෙන ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. විද්‍යාධික බෝසතාණන් වහන්සේලා සෝනා සලසා සංකේය කල්පලක්ෂයක් පාණමේ ශක්තිය මුදුන්පත් කරගෙන තමන් වහන්සේගේම සුඛීය సంతානිය තුලින් ආදී සත්‍ය අවබෝධ කරගෙන ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. මෙන්න මේ විදිහටයි බෝසතාණන් වහන්සේලා උතුම් බුද්ධත්වයේ ලබන්නේ සමන් වහන්සේගේම සුතිය නුවණින්. ඒ නිසා ආදී සත්‍ය හතර ලෝකයේ තියෙන සත්‍ය ධර්මයන් අතර කිසිම කෙනෙකුට වෙනස් නොකළ හැකි සත්‍ය හතරක් තමයි මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ ආදී සත්‍ය හතර. වෙන වෙන අර්ථයකට පත්වන් පත් කරන්න බෑ. මේක නෙමේ සත්‍ය හතර වෙන දෙයක් කියලා කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. මේකමයි ලෝකයේ තියෙන ආර්ය සත්‍ය හතර. ඒ නිසා මේ ආර්ය සත්‍ය හතර මෙන්න මේ ආකාරයෙන් පිළිසිඳ ගත යුතුයි කියන එක සරුවත්යන් වහන්සේ අවබෝධ කරගත්තා. සත්‍ය ඥාන වශයෙන් මේක සත්‍ය හතරක් හැටියට අවබෝධ කරගත්තා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන. ඊළඟට මේ හතරෙන් වෙන කෘත්‍ය හතරක් තියෙනවා. කෘත්‍ය සත්‍ය හතරක් දේශනා කළා. කෘත්‍ය කියන කියන්නේ දුක්ඛ සත්‍ය පිළිසිඳ ගත යුතුයි, සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි, නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කළ යුතුයි මාර්ග සත්‍ය වැළිය යුතුයි කියලා මේ ආදී සත්‍ය හතරේ කෘත්‍ය සත්‍ය වශයෙන් හතර ආකාරයෙන් අවබෝධ කරගත්තා මෙන්න මේ විදිහටයි පිටිසුන්ට ගත යුත්තේ අවබෝධ කරගත යුත්තේ කියන්නේ ඉන් පස්සේ මේ දුක්ඛ සත්‍ය පිරිසිඳ ගත්තා අවබෝධ කළා සමුදය සත්‍ය ප්‍රහාණය කළා නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කළා. මාර්ග සත්‍ය වැඩුවා. කෘතඥාන වශයෙන් මෙන්න මේ හතරක් අවබෝධ කරගත්තා. එතකොට සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියන මේ ආදී සත්‍ය තුන් ආකාරයකට ත්‍රිපරිවර්තය වශයෙන් අවබෝධ කරගත්තා. ද්වාදස ආකාරං කියලා දේශනා කළ තියෙන එකයි. ආරි සත්‍ය හතර දොළොස් ආකාරයකින් තමන් වහන්සේගේම ස්වයං ඥාණයෙන් කිසි කෙනෙකුගේ මඟ පෙන්වීමක් නැතුව ආර්ය සත්‍ය හතර අවබෝධ කරගත්තා දොළොස් ආකාරයකින් අන්නේ නිසයි සරුවත්න ධම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධ කියන උතුම් ගුණ නාමය විවහාර කරා. එතකොට මේ අභිඤ්ඤේය ධර්ම කියලා කියන්නේ අවබෝධ කරගත යුතු ධර්ම. ආදී සත්‍ය අවබෝධ වෙනකොට මේ දුක්ඛ සත්‍යෙහි අවබෝධ කළ යුතු ධර්ම හතර ස්කන්ධ පහ ආයතන 12 ධාතු 18 ආදී සත්‍ය හතර පටිච්ච සමුප්පාදය සූවිසි ප්‍රත්‍යය ඉන්දිය ධර්ම 22 මේවා තමන් වහන්සේගේම ස්වඥාණයෙන් නිසි ආකාරවම පිළිසිඳ අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඒ වගේම මේ ආර්ය සත්‍ය හතරෙන් දුක්ඛ සත්‍ය ගන්නකොට ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක, දෝමනස් දුක, උපායාස දුක, පියයන්ගෙන් ඇත්ීමේ දුක, අප්‍රියන්ට එක්වීමේ දුක, කැමැති දේ නොලැබීමේ දුක, ඒ වගේම ස්කන්ධ පහේ දුක, පංච උපාදාන ස්කන්ධේ දුක. මේ දුක්ඛ සත්‍ය නිසි හැටියටම අවබෝධ කරගත්තා. ජාතියක් වශයෙන් අපි ඉපදෙනවා. ඉපදීම දුකක් බව දැනගත්තා. ඒ කුසල අකුසල කර්ම ශක්තියට අනුකූලව චේතනා 29කින් තියෙන මේ චේතනාවන් නිසා අපි සුගතිය හෝ දුගතිය උප්පත්ති ලබනවා. මේ උප්පත්ති ලබනකොට ප්‍රතිසන්දි චිත්තය ලබන වෙලාවේ සිත් 19ක් මුල් කරගෙන උපත්ය ලබන. ඒ උපත්ය ලබන සිද්ධානමය මනාකොට ප්‍රත්‍යක්ෂ කරගත්තා ජාතියක් වශයෙන් ඉපදීම දුකක් කියලා. මෙන්න මේ සිත් වලින් ඉපදින ප්‍රතිසන්දි ශක්තිය දුකයි. ඒ ජාතියක් වශයෙන් ඉපදුනන් පස්සේ ඊළඟට ජාති ජරා ජරාවට පත් වෙනවා. ඒ කියන්නේ උපන්නා වූ සත්‍යය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මරණයට සමීප වෙමින් ජරාවටපත් වෙනවා. මේ ජීවිතයේ පවතින කාලය. මේකත් දුකක් බව තේරුම් ගත්තා. ඊළඟට මරණය. මරණයටපත් වීම දුකක්. මේ ස්කන්ධයගේ විදී. මේ ජීවිතයක් පවත්වා ගත්තාම ඒ ජීවිතයේ මිදීමක් තියෙනවා මැදීමක් තියෙනවා. අන්නේ ස්කන්ධයාගේ මිදීම ජීවිතේන්දී සිඳීම මරණයටපත් වීම. ඒක දුකයි. මරණයටපත් වීම දුකක් බව තේරුම් ගත්තා. ශෝකය. ශෝක වීමක් තියෙනවා අපේ ජීවිතේ. ශෝක වීමක් දුකක්. ඥාති විෂණේ වශයෙන් ඥාතියින්ගෙන් වෙන්වීම දුකක්. ඒ දුක බව තේරුම් ගත්තා. ඥාතියින් වෙන් වෙන වාරයක් තියෙනවා නම් අපිට දුකයි. ඒ දුකක් බව පිළිසඳ ගත්තා. ඒ වගේම මේ මේ කායික වශයෙන් කාය විඥානේ පවතින මේ ස්වභාවය දුකක් බව තේරුම් ගත්තා. ඊළඟට ශෝකය පරිදේවය. පරිදේවය වශයෙන් පෙන්වුම් කරන්නේ ඥාතීන් ගියෝ වීමෙන් ඇතිවෙන අඩා අඩා වැඩපෙන ස්වභාවය. ඊළඟට උපායාසය. උපායාසය වශයෙන් සිත්වල පවතින දැඩි දැවිල්ල. දෝමනස්ය මානසික දෝමනස් වේදනාව. මේකත් දුකක්. ඒ වගේම ප්‍රිය පුද්ගලයන්ගෙන් ප්‍රිය වස්තුන්ගෙන් හැකිතාක් පින් වෙනවා නම් ඒකත් දුකක්. අප්‍රිය පුද්ගලයන්ගෙන් අප්‍රිය වස්තුන්ට එකතු වෙනවා නම් ඒකත් දුකක්. Tamanට කැමති දේ නොලැබෙනවා නම් ඒකත් දුකක්. ඒ වගේම පංච උපාදානස්කන්ධයම දුකක් බව මනා නුවණින් අවබෝධ කරගන්න. මෙන්න මේ අවබෝධ කරගත යුතු ධර්ම පිරිසිඳ ගත යුතු ධර්ම එකක් නෑර දුක්ඛ සත්‍ය වශයෙන් වටහා ගත්තා අවබෝධ කරගත්තා කිසිම කෙනෙකුගෙන් අහන්නේතුව තමන්ගේම සුඛීය ඥානයි. එහෙම දැනගත්ත නිසා සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්ත වෙනවා. ඒ වගේම සරුවත්යන් වහන්සේ ප්‍රහාණය කළ යුතු ධර්ම හැටියට සමුදේ සත්‍ය ප්‍රහීන කළා. සමුදේ සත්‍ය කියනකොට කාම තෘෂ්ණාව, භව තෘෂ්ණාව, විභව තෘෂ්ණාව කියන මෙන්න මේ තුන. එහිනත්යට පත්කයි. කාම තෘෂ්ණාව වශයෙන් මේ පංචකාම සම්පත්තිය පිළිබඳව කාම ලෝකයේ පිළිබඳව ඇතිතා ආසාවක් තියෙනවා නම් ඇස කන නාසය දිව ශරීරයේ සිත කියන මේ කායයන්ට හමු වෙන සෑම අරමුණක් කෙරෙහිම කාමාවචර අරමුණක් කෙරෙහිම ආසාවක් තියෙනවා. මෙන්න මේ ආසා ගතිය සම්පූර්ණයෙන්ම කහිනත්වයට පත් කරනවා. ඊළඟට භවයේ සැරිසරන ස්වභාවයක් තියෙනවා. අහවල් භවයේ අහවල් තැන හොඳයි කියලා භවයේ ඉපදී ඉපදී මෙරෙමෙදී යන්නේ යම් කෙනෙකුට ආසාවක් උපදින. අන්නේ ආසාවක් වශයෙන් තිබෙන ශාස්ත්‍රක දෘෂ්ටියත් එක්ක එන මරණින් මත්තේ මට මේ වාගේම ජීවිතයක් ලැබෙනවා කියන දෘෂ්ටියත් එක්ක භවයේ පරිසරඳ ආසාවක් තියෙන සත්‍යයන්ගේ. අන්නේ ආසාගත ස්වභාවය සර්වඥන් වහන්සේ සම්පූර්ණයෙන්ම භව තෘෂ්ණාවතෙන් සිඳලා දැම්ම. සහානය කළා. ඒ සහානය කරපු නිසා සම්මා සම්බුද්ධ ගුණේ නිත්‍ය වෙනවා. විභව තෘෂ්ණාව. විභව තෘෂ්ණාව කියන්නේ උච්ඡේද දෘෂ්ටියත් එක්ක මරණින් මත්තේ ආය ජීවිතයක් නැහැ. කියන හැඟීමක් තියෙනවා. ඒක විභව තෘෂ්ණාව. ඒකත් මිත්‍යා දෘෂ්ටියටයි කියන්නේ එයා. ඉතින් මෙන්න මේ දෘෂ්ටි සහගත තෘෂ්ණාවත් සම්පූර්ණයෙන්ම ප්‍රහීනත්වයට පත් වෙනවා. එතකොට කාම තෘෂ්ණාව, භව තෘෂ්ණාව, විභව තෘෂ්ණාව කියන මෙන්න මේ තුන සම්පූර්ණයෙන් ප්‍රහීනත්වයට පත් කරනවා. මෙතන 108 වැඩේරුම් තෘෂ්ණාව ඇතුළත් වෙනවා. මේ 108 වැඩේරුම් තෘෂ්ණාව කියන්නේ කාම තෘෂ්ණාවට 6යි භව තෘෂ්ණාවට 6යි විභව තෘෂ්ණාවට 6යි. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ සිට මේවෙන් තෘෂ්ණාව උපදිනවා. ඒ තුනේ එකතු වෙච්චාම 18ක් වෙනවා. කාම තෘෂ්ණාවෙන් 6යි භව තෘෂ්ණාවෙන් 6යි විභව තෘෂ්ණාවෙන් 6යි 18ක් වෙනවා. මේ 18 අධ්‍යාත්මික 18යි බාහිර 18යි කියන දෙකෙන් වැඩි වෙනවා. එතකොට 36යි. මේ 36 අතීතයේ 36යි වර්තමානයේ 36යි අනාගතයේ 36යි. එතකොට 108යි. මේ 138 වැදෑරුම් කෘෂ්ණාව වශයෙන් තිබෙන මේ ක්ලේශ ප්‍රහීණය සම්පූර්ණයෙන්ම තමන් වහන්සේගේම ස්වයං බුද්ධාණයෙන් කෙනෙකුගේ මඟ පෙන්වීමක් නැතුව සම්පූර්ණයෙන්ම ප්‍රහීනත්වයට පත් කරයි. ඒ ප්‍රහීනත්වයට පත් කරපු නිසා සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්තයි කියලා කියනවා. ඒ වගේම සරුවත්යන් වහන්සේ ඊළඟට නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගත්තා. මේ නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරනකොට ජාතියක් නැති, දරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති, ශෝකයක් නැති, පරිදේවයක් නැති, දුකක්, දෝමනස්යක්, පායාසයක් නැති අසංකත ධාතු සංඛ්‍යාත නිරෝධ සත්‍යය. තමන් වහන්සේගේම ස්වයං විඥාණයෙන් සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත්තා. මේ අවබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්තයි. කෙනෙකුගෙන් ඇති වෙන්නේ නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරන ආකාරය. තමන් වහන්සේගේම නුවණින් පිළිසඳ ප්‍රත්‍යක්ෂ කරගන්න. ඊළඟට මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කර ගැනීම පිණිස වැඩි යුතු මාර්ග සත්‍යය. එහෙම නැත්නම් ආර්ය ශ්‍රාංගික මාර්ගය. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත මෙඳුම් පිළිවෙත. මේක හිතිකා නිවරදිව භාවිත කරනවා. තමන් වහන්සේගේම සම්බුත් ඥාණයෙන් නිවරදිව මේ ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස භාවිත කරනවා. මේ භාවිත කරන කරමින් ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් ඒ උතුම් ශක්තිය තමන් වහන්සේගේම ස්වයං විඥාණයෙන් තමයි අවබෝධ කරගත්තේ කෙනෙකුගෙන් අතලා නෙමෙයි ඒ ජීවිතේ. ඒ නිසා මෙන්න මේ විදිහට ආර්ය සත්‍ය හතර අවබෝධ කරගත්තේ තමන් වහන්සේගේම ස්වයං විඥාණය. සම්මා දිට්ඨිය කියනකොට යහපත් දෙකිය. සම්මා සංකප්පය යහපත් සංකල්පනාව. සම්මා වාචා යහපත් වචනය. සම්මා කම්මන්ත යහපත් කර්මාන්තය. සම්මා ආජීවය යහපින් යහපත් හැටියට ජීවත් වීම. සම්මා ව්‍යායාමය කියන්නේ කුසල් ධර්මයන් සිදු කරගන්නට ගන්න වීර්යය. අකුසල ධර්මයන් යටපත් කරගන්න වී ගන්න වීර්යය. උපන් අකුසල කර්ම යටපත් කරන්නත් නූපන් අකුසල කර්ම නූපදවන්නත් ගන්නා වීර්යය. ඊළඟට උපන් කුසල කර්ම දියුණු කරගන්නත් නූපන් කුසල කර්ම උපදවන්නත් ගන්න වීර්යය. මේවා ස්වයං බුද්ධාණයෙන්ම සම්‍යා ව්‍යායාමයේ හැටියට ප්‍රත්‍යක්ෂ කරගත්තා අවබෝධ කරගත්තා. සම්මා සතිය වශයෙන් සතර සතිපට්ඨාන හතර නිසියාකාරවම භාවිත කළා. කායානුපස්සනාවතෙන් වේදනානුපස්සනාව වශයෙන්, චිත්තානුපස්සනාව වශයෙන්, ධම්මානුපස්සනාව වශයෙන් තමන් වහන්සේගේම නුවණින් මේ සතර සතිපට්ඨාන හතර නිසියාකාරවම භාවිතා කළා. පුරුදු කළා. ඉතින් මේ වාගේ තුන් කුසල ශක්තිය මුදුන්පත් කරගන්න. සත්‍ය මුදුන්පත් කරගෙන භාවිතා කරා. ඒ වගේම සම්මා සමාධිය වශයෙන් තමන් වහන්සේ පාලනීය ශක්තියෙන් මුදුන්පත් කරන කාලේ ආනාපාන සතිය පාදක කරගෙන පරිකරම සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි සියල්ල අවබෝධ කරගත්තා. ඒ පාදක කරගෙන දස කඨින, දස අසුබ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, අරූප සමාපatti, ආර පටික්කෝලයේ ධාතු මනසිකාරයේ වෙනි සමත ආරමුණු සියල්ලංගෙන්ම නිසියාකාර සමාධි ශක්තිය භාවිතා කළා සුද්ධ කළා අවබෝධ කරගත්තා ප්‍රත්‍යක්ෂ කරගත්තා භාවිතා කළා මේ විදිහට ආර්ය සත්‍ය හතර අවබෝධ කරගන්න වැඩි යුතු ආර්යසාංගික මාර්ගය නිසි ආකාරවම සම්පූර්ණ කරගත්ත නිසා භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්තයි කියලා කියනවා. එන්නේ ඒ වාගේ උතුම් සත්‍යයක් අවබෝධ කරගත්ත උත්තමයන් වහන්සේ නමකට තමයි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා අපි හඳුනන්නේ. එතකොට මේ සරුවත්යන් වහන්සේ පංචවිද නෙය්‍ය මණ්ඩලයෙන් සමන්නාගත වුණා. සංස්කාර විකාර ලක්ෂණ නිබ්බාන ප්‍රඥාප්තිය කියන මෙන්න මේ පංචවිද නෙය්‍ය මණ්ඩලයක් සරුවත්යන් වහන්සේ නමකට තියෙනවා. මේ පංචවිධ නෙය මණ්ඩලය ඒ සම්බුත් ඥානයෙන්ම කෙනෙකුගේ මඟ පෙන්වීමක් නැතුව සරුවත්යන් වහන්සේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් අවබෝධ කරගත්තා. එතකොට සංස්කාර ධර්ම කියන්නේ හේතුවකින් හටගන්න සෑම සංස්කාර ධර්මයක්ම තමන් වහන්සේගේ නුවණින් ප්‍රත්‍යක්ෂ කරගත්තා. සංස්කාර ධර්ම කියනකොට නිවනේ මෙහා පැත්තේ තියෙන සෑම දෙයක්ම යම්කිසි හේතුවකින් හටගන්න. අන්නේ හේතුවෙන් හටගන්න සෑම දෙයක්ම නිසියාකාරවම කෙනෙකුගේ මඟ පෙන්වීමක් නැතුව තමන් වහන්සේගේම නුවණින් ප්‍රත්‍යක්ෂ කරගත්තා. සංස්කාර ධර්ම සංස්කාර එතන විකාර විකාර කියන්නේ අපේ සිත්වල තියෙනවා විකාර ධර්ම පහක් ඒ විකාර ධර්ම පහ ප්‍රත්‍යක්ෂ කරගත්තා අවබෝධ කරගත්තා කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ලෞතා මුදිතා කම්මඤ්ඤතා කියන මෙන්න මේ ධර්මතා පහ විකාර ධර්ම වශයෙන් පවතී ළඟට ජරා මරණ ආදී ස්වභාවයේදී අපි විකාරයටපත් වෙනවා. ඒ විකාරයටපත් වෙන ස්වභාවය Taman වහන්සේගේම නුවණින් ප්‍රත්‍යක්ෂ කරගත්තා, අවබෝධ කරගත්තා. ඒ නිසා සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඊළඟට ලක්ෂණ. ලක්ෂණ වශයෙන් කියන්නේ කෙනෙකුට කියනවා පුද්ගලික ලක්ෂණ. ඒ වගේම පොදු ලක්ෂණ කියලා කොටස් දෙකක්. එක එකනාට පුද්ගලික ලක්ෂණ තියෙනවා. ස්වභාවයෙන් පිටපු පුද්ගලික ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණ අනුව අහවල් කෙනා මෙහෙමයි අහවල් කෙනා මෙහෙමයි කියලා අපි හඳුනා නම් වශයෙන් තියෙන. ඒ වගේම රූපය වශයෙන් ගන්නවා. එක එකනාට පුද්ගලික ලක්ෂණ. එතකොට වස්තුවක් ගත්තත් ඒ වස්තුවක් ගත්තොත් මේ අහවල් ගහ, මේ අහවල් ගහ, මේ ගෙය, මේ කුටුව, මේ මේසය, මේ යඬ ආදි වශයෙන් නම් වලින් ඒ ඒ ක්‍රියාව සිදු කරන භාණ්ඩය අපි හඳුනා ගන්න උද්ගලික ලක්ෂණයක් තියෙනවා. අහවල් හැඩරුව තියෙන්නේ අහවල් වස්තුවයි කියලා අපි හඳුනා ගන්න. දැන් පුටුවට පුටුවක් කියලා හඳුනාගන්නේ පුටුවේ ආකාරය ලක්ෂණය දැකලා. මේෂයක් කියලා හඳුනන්නේ මේෂේ ස්වභාව ලක්ෂණේ දැකලා. ගෙයක් කියලා හඳුනන්නේ මේ ගේ තියෙන ස්වභාවයේ ලක්ෂණේ දැකලා. ගහක් හඳුනන්නේ ඒ ගහේ තියෙන ස්වභාව ලක්ෂණේ දැකලා. පුද්ගලයෙක් හඳුනන්නේ ඒ පුද්ගලයාගේ තියෙන ස්වභාව ලක්ෂණේ දැකලා. එහෙම දැකලා අපි හඳුනා ගන්නවා එක එක්කෙනාගේ තියෙන මේ පුද්ගලික ලක්ෂණ ස්වභාව ලක්ෂණ අනුව සරුවත්යන් වහන්සේ ඒ කුජ්ජලික ලක්ෂණ සියල්ලක්ම අවබෝධ කරගත්තා. ඊළඟට පොදු ලක්ෂණ. පොදු ලක්ෂණ කියන්නේ හැම දිනාටම සත්‍යයන් වශයෙන් හිතියත් හැම දිනාටම සාධාරණයි. බාහිර ලෝකයේ තියෙන මේ වස්තුවට ඒක සාධාරණයි. ඒ සාධාරණ ස්වභාවයෙන් පවතින ලක්ෂණය තමයි හැම දෙයකටම නිවනින් මෙහා පැත්තේ තියෙන සෑම දෙයකටම තිබෙන පොදු ලක්ෂණය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ලක්ෂණ. මේකට අහු වෙන්නේ කෙනෙක් ලෝකේ නැහැ. යම්කිසි සත්‍යයක් උපන්නා නම් ඒ උපන්න සත්‍යය ඔකට අහු වෙනවා. යම්සි දෙයක් ලෝකේ හටගත්තා නම් ඒ හටගත්ත සෑම දෙයක්ම ඔය අනිත්‍ය දුක්ඛ අනාත්මයට කියන මේ ත්‍රිලක්ෂණයට පොදු ලක්ෂණයට යටත් වෙනවා. අන්න ඒ නිසා පොදු ලක්ෂණ හා කුජලික ලක්ෂණ පිළිබඳව සරුවත්යන් වහන්සේ ඕනම අවස්ථාවකදී ප්‍රත්‍යක්ෂ නුවණින් අවබෝධ කරගත්තා පිළිසිඳගත්තා. තමන්ගේම ස්වයං බුද්ධාන. ඊළඟට නිබ්බාන. නිබ්බාන කියන්නේ හේතුවකින් හට නොගත් තැන. හේතු ධර්ම තියෙනවා. අන්නේ හේතු ධර්ම වලින් හටගත්තේ නැති තැන තමයි නිර්වාණය. නැත්නම් නිරෝධ සත්‍ය. නිබ්බාන. ඒ සියල්ලංගෙම හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සෑම දෙයකින්ම නිදහස් වූ තැන. අන්නේ නිදහස් වූ තැන සර්වඥන් වහන්සේ ස්වයං බුත් ඥාණයෙන්ම නිසියාකාරවම අවබෝධ කරගත්තා. අවබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්තයි කියලා කියනවා. ඊළඟට ප්‍රඥාප්ති ධර්ම. මේ ප්‍රඥාප්ති ධර්ම කියලා කියන්නේ ලෝකේ විවහාරය. ලෝකේ විවහාර වශයෙන් එක එකනාට නංගොස් කියනවනේ. අහවල් කෙනා අහවල් කෙනා කියන. ඒක ලෝක විවහාරයක්. අන්නේ ලෝක විහාරයේට අනුව ප්‍රඥප්ති යක් වශයෙන් යම් කිසි කෙනෙකුට නමක් තිබ්බා. නම් විසි ගහකට නමක් තිබ්බා. යම් කිසි වස්තුවකට නමක් තියෙනවා. අහවල් ගස අහවල් ගස කිය. අහවල් ගතේ අහවල් ගමේ අහවල් නගරේ අහවල් තැන අහවල් ගසක් තියෙනවා. ආදි වශයෙන් ඒ ප්‍රඥප්තියක් වශයෙන් නමක් විවාද කරයි. මෙන්න මේවා සෑම අවස්ථාවකදීම සරුවත්යන් වහන්සේ ස්වයං බුඥාණයෙන් අවබෝධ කරගයි. මේ දේ අවබෝධ කරලා නැහැ කියලා කෙනෙකුට කියන්න අත දික් කරලා කියන්න දැකලා පෙන්ලා පෙන්වන්න දෙයක් නැහැ. ඒ හැම දෙයක්ම ලෝකයේ තියෙන සෑම දෙයක්ම නිසියාකාරවම ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් සියන්බු ඥාණයෙන් සියල්ල අවබෝධ කරගත්ත උත්තමයන් වහන්සේ වශයෙන් සංස්කාර විකාල ලක්ෂණ නිබ්බාන ප්‍රඥප්ති කියන පංචවිද නෙය්‍ය මණ්ඩලයෙන් සමන්නාගත වූ උත්තමයන් වහන්සේ තමයි සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්ත ලම්නේ කියන එක දේශනා කළා. ඉතින් මෙන්න මේ දේශනාවට අනුරූපව අපි බැලුවොත් සරුවත්යන් වහන්සේගේ උතුම් ගුණය තාමත්ම ශ්‍රේෂ්ඨයි. තාමත්ම ශ්‍රේෂ්ඨ විදිහටයි තමන් වහන්සේ මේ ශක්තිය ලැබුවේ. ඒකද මේ ශක්තිය ලබනද කෙනෙකුට නිකම්ද? අර භාවිත සත්‍ය ඇතුව භාවිතා කරපු මාර්ග සත්‍යයේ පිහිටෙන් තමයි ලැබුවේ. මාර්ග සත්‍ය හැකිතා සමන් වහන්සේගේ సంతානිය තුල වර්ධනය කළා. මුහුණු කළා. භාවිතා කළා. ඒ භාවිතා කරන්න කරන්න මේ සත්‍ය ධර්මයන් ඔක්කොම සත්‍යාකාරයෙන්ම තියෙන හැටියටම ප්‍රත්‍යක්ෂ නුවණින්ම අවබෝධ කරගත්තා. ඒකයි කෙනෙකුට මේ දේ අසත්‍යයි කියලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. සෑම දෙයක්ම සත්‍යයි. සත්‍ය සොයාගෙන යන උත්තමයන් වහන්සේලාගේ අවසාන අවස්ථාව තමයි සත්‍ය අවබෝධ කිරීම. ඒක සමන් වහන්සේගේම නුවණින් තමයි ලෞතුනා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වීමට පාඩමී පුරන සෑම දිනාටම සංබුත්නාමයෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් සිදුවෙන උතුම් ගුණය තමයි සම්මා සම්බුද්ධ ගුණය. ඒවල මේ ගුණය ප්‍රත්‍යක්ෂ කර ගන්නකොට සරුවඥන් වහන්සේ දස බල ඥානයෙන් සමන්නාගත වෙනවා. දස බල ඥානයෙන් සරුවඥන් වහන්සේ සම්පූර්ණ. තානාස්ථාන ඥානය. ඒ කියන්නේ යම් කිසි දෙයක් හටගන්න හේතු තියෙන. හේතුවෙන් හටගන්න, අහේතුවෙන් හටගන්න සියල්ලක්ම සරුවත්යන් වහන්සේ නුවණින් ප්‍රත්‍යක්ෂ කරගත්තා. හේතු ධර්ම හින් හටගන්නේ මේවා, හේතු ධර්ම වලින් හටගන්නේ මේවා. ඉතින් මේ ආනාපාන ඥානයෙන් සමන්නාගත නිසා සම්මා සම්බුද්ධයි කියලා කියනවා. කම්ම විපාක ඥානයෙන් සමන්නාගතයි. කම්ම විපාක ඥානය කියලා කියන්නේ අතීත අනාගත වර්තමාන කියන මේ කාලස්ත්‍රයේම කරන කුසලා කුසල කර්ම ශක්තියේ විපාක වාරයේ අනුව සත්‍යයන්ගේ ජීවිත පවත්වන බව නුවණින් දැක්කා. නුවණින් දැකන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගත්තා. ඒ නිසා කම්ම විපාක ඥානයෙන් සමන්නාගත නිසා දසබලධාරීන් වහන්සේ කියලා කියනවා. සම්බත් ගාමිනී ප්‍රතිපදා ඥානයෙන් සමන්නාගතයි. සියලුම මාර්ගයන් නිසියාකාරවම ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් අවබෝධ කළා. ඒ කියන්නේ එක එක මාර්ග තියෙනවානේ. සුගතියට යන මාර්ගය, දුගතියට යන මාර්ගය කියලා. මේ මාර්ගයන් හැම එකක්ම ප්‍රත්‍යක්ෂ නුවණින් අවබෝධ කරගත්තා. මේක සතර මාර්ගත් ඥානෙ ලබනද යායුතු මාර්ගය. මේක සතර අපායට යන මාර්ගය. මේක දිව්‍ය ලෝකයට යන මාර්ගය. මේක රූපාවචර ලෝකයට යන මාර්ගය. මේක අරූපාවචර ලෝකයට යන මාර්ගය. කියලා සියලුම මාර්ගයන් නිසි හැටියටම ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් අවබෝධ කරගන්න. සම්බත්ගාමිනී ප්‍රතිපදාඥානි. සමන්නාගත නිසා සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්තයි කියලා කියනවා. නානා ධාතු ලෝක ධාතු ඥානයි. ඒ කියන්නේ නොඑක් ආකාර ක්‍රමවලට මේ ධාතුන්ගේ හට ගැනීම කියන්නේ. ධාතු සංසන්දනයේ වීම නිසා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ සතර ධාතුන්ගේ නානස්ස ස්වභාවයේ ඒකස්ස ස්වභාවයේ අනුව නිසි ආකාරවම ප්‍රත්‍යක්ෂ නුවණින් අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගත්ත නිසා නානස්ස ස්වභාවය අවබෝධ කරගත්ත නිසා ඒ නානාවිද ඥානයන්ගෙන් සමන්නාගත ස්වභාවයෙන් ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඊළඟට නානා මුක්තික. ඒ කියන්නේ එක එක්කනාගේ අදහස්. ඒ අදහසට අනුරූපව හඳුනා ගන්නවා. Taman වහන්සේ සමීපයට එන සමදනාගේම අදහස දැකලා අදහස බලලා අදහසට අනුරූපවම මේ අදහස් ප්‍රකාශ කරනවා ධම් දේශනා කරනවා. නානාදිත්‍තික ඥාන. ඒ වගේම ඉන්දිය පරෝපරියත්තේ ඥානෙන් සමන්නාගත වෙනවා. ඒ කියන්නේ ඉන්දිය ධර්මයන් මොහුකු රාජ්‍ය අය සරුවත්යන් වහන්සේ දකිනවා. ඉන්දිය ධර්මයන් මොහුකුරා නැති අය සරුවත්යන් වහන්සේ දකිනවා. මෙයාගේ ඉන්දිය ධර්මයන් වැඩිලා තියෙන්නේ මෙයාගේ ඉන්දිය ධර්මයන් වැඩිලා නැහැ. කියලා ඔය ඉන්දිය ධර්මයන්ගේ ස්වභාවය නිසියාකාරවම දකින්න පුළුවන් සරුවත්යන් වහන්සේ. ඉන්දිය පරෝපරියප්ති ඥාණයෙන් සමන්නාගත. ඊළඟට ධ්‍යාන සංක්ලේශ ඥාණයෙන් සමන්නාගත. ඒ ධ්‍යානයන් ලබනකොට මේක මෙන්න මේ ආකාරයෙන් ලැබුවා කියන ඒ විමුක්ති ආයතන වශයෙන් අත් විමුක්ෂ වශයෙන් දැනගන්න. ඒ කියන්නේ දැන් සමහර අය ධ්‍යානයක් ලැබලා නැහැ. ධ්‍යානයක් ලැබුවා කියලා හිතාගන්න. දැන් සමහර අය ධ්‍යාන ලැබලා තියෙනවා. නමුත් ධ්‍යානයක් ලැබලා නැහැ කියලා විශ්වාසයක් තියෙනවා. එහෙම නැහැ සරුවත්යන් වහන්සේ යම් කෙනෙක් ඒක වැඩුවා නම් යම් කෙනෙක් දිනු කළා නම් දිනු කර කෙනා දිනු කළ හැටියට දිනු නොකරපු කෙනා නොකරපු හැටියට දැනගන්න. ඥාන සංක්ලේශ ඥාන වලින් සමන්නාගත වෙනවා. ඒ වගේම සරුවත්යන් වහන්සේ උබ්බේ නිවාස ඥාණයෙන් සමන්නාගත. ඒ කියන්නේ පෙර විසු කඳ පිළිවෙත දන්නා නුවණින් සමන්නාගතයි. එතකොට මේ කඳ පිළිවෙත පෙර જાතියින් සිහිපත් කරන නුවණ. මෙන්න මේ නුවණ සිහි කිරීමේදී නම් බාහිර සාසනින් බාහිර තාපස කෙනෙකුට ධ්‍යාන අභිඥා ලැබලා කල්ප 40ක් කියන්න පුළුවන්. ඈකට කල්ප 40ක් තියෙන જાති සිහිපත් කරන කියන්නේ. සාසනික වශයෙන් ගත්තාම ඒ සව් කෙලෙසුන් නසා අරිහත්ත්වයට පත්වෙච්ච රහතන් වහන්සේලාට සමහර විට එක જાතියක් දෙකක් තුනක් හතරක් පහක් ආදී වශයෙන් මේ ඥාන ශක්තිය අනුව කියන්න පුළුවන්. ඒ වගේම ශ්‍රාවක පාරමී ඥානයේ මුතුන්පත් කරගෙන ශ්‍රාවකයන් බවට පත් වෙලා එන ඔය අසුර මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් සමහර සාතන් වහන්සේලාට අර්ථ ධම්ම නිරුක්තිය පිළිසින් බියාපන් මේ භාවයෙන් සාත්භාවයට පත්වෙච්ච මහරහතන් වහන්සේලාට සමහර අවස්ථාවලදී ඊට වැඩිය සිහි කරන්න පුළුවන්. කල්ප 100ක් උනත් පිළිගන්න පුළුවන් ඥාන ශක්තිය හැටියට. ඒ වගේම ශ්‍රාවක බෝධිඥානෙන් නිවන් අවබෝධ කරගන්න පාරමී පුරාගෙන ආපු ඒ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට මුගලන් මහ රහතන් වහන්සේට වෙන්නේ උත්තමයන් වහන්සේලාට පුළුවන් ඒකා සංකේය කල්පලක්ෂයක් සීලයක්. තමන් වහන්සේලා නියත විවරණ ලබාගත් අවස්ථාවේ පටන් මේ ඒකාසංකේය කල්පලක්ෂයක් තුළ පහළ වෙච්ච අතීත ධාති සිහි කරන්න පුළුවන් ඥාන ශක්තිය තියෙනවා. දැන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අර ඉන්දියාවේ නාලන්දාවේ වැඩ ඉන්න කාලේ නිරෝධ සමාපත්තියට සමවැදී මේ සමාපatti සුවයෙන් වැඩෙන්නගෙන සමන් වහන්සේගේ ගුණය සිහි කරන්නේ. ඒ සිහි කරන වෙලාවේ ඒ වාඩි වෙලා ඉන්න ආසනයේ වාඩි වෙලා සිහි කරනකොට අනෝමුදස්සි බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා ගත්තට පස්සේ එතෙන් පටන් ඒකා සංකේය කල්පනාස්යක් තුළ සමන් වහන්සේ ඉපදිච්ච ධාති පාරමිතා ධර්මයන් වශයෙන් පුරපු හැටි සමන් වහන්සේගේම නුවණින් සිහි කරන්න පුළුවන් වුණා ඒකාසංකේය කල්පලක්ෂය. ඒක ශාවක බෝධිඥානයේ පාරමිතා ඥානයෙන් පුරාගෙන යන අයට සීකරන්න පුළුවන්. පතේ බුදුරජාණන් වහන්සේලාට පුළුවන් දෙආසංකේය කල්පලක්ෂය සීකරන්න. ලෝකනා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පුළුවන් අනන්ත අපරිමාණ කාලයක් විතරයි. ඒකේ සීමාවක් නැහැ. අන්න ඒ වගේ ඥාන සත්‍යය සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට කියන අනන්ත අපරිමාණ අතීත සිහි කරන්න පුළුවන් ශක්තිය. කුබ්බේ නිවාස ඥානයේ ශක්තිය. ඒ නිසා සරුවත්යන් වහන්සේ දසබලධාරීන් වහන්සේ නමක් ඇටියට හඳුන්වනවා. ඊළඟට දිබ්බ චක්කු ඥානය. දිබ්බ චක්කු ඥානය කියන්නේ සත්‍යයන් සුගතියේ දුගතියෙහි ඉපදෙන ස්වභාවයේ සරුවත්යන් වහන්සේට දකින්න පුළුවන්. මේ සත්‍යයා මේ සුගතියවත් ඉපදෙනවා මේ සත්‍යයා දුගතිය උපදින. කියලා ඒ අය කරපු කර්මානුරූපව ඒ සුගති දුගති දෙකෙහි ඉපදෙන ස්වභාවය තමන් වහන්සේගේ නුවණට පේන. දැන් දේවල් දෙකක් හදලා තියෙනවා. මේ දේවල් දෙක දිහා මූලට මූලලා දේවල් දෙකක් හදලා තියෙනවා. මේ මූල් එහෙම හදලා තියෙනකොට කෙනෙක් පිටින් ඉඳගෙන මේ දේවල් දෙක මූලට මූලලා තියෙන දේවල් දෙකෙන් එක්කෙනෙක් ඇතුළට යනවා එක්කෙනෙක් පිට වෙනවා. මේ දේවල් දෙකටම ඇතුල් වෙන පිට වෙන ඇති කෙනෙක් ඉඳගෙන පිටින් ඉඳගෙන බලාගෙන ඉන්නවා. මේ දේවල් දෙකම මූලලා තියෙන එක පැත්තට ඒ ගෙදරින් එක්කෙනෙක් ඇතුල් වෙනවා කෙනෙක් පිට වෙනවා. අනිත් ගෙදරිනුත් එක්කෙනෙක් ඇතුල් වෙනවා පිට වෙනවා. එහාට මෙහාට යන හැටි අර පැත්තක ඉන්න කෙනෙකුට හොඳට පේනවා. අන්න ඒ වගේ තමයි සරුවත්යන් වහන්සේගේ ඥාණයට සුගතිය උපදිනායක් වෙනවා දුගතිය උපදිනායක් වෙනවා. වෙනසක් නැහැ. ඒ ඒ වාගේ සුති උප්පත්ති දෙක දකින්න පුළුවන් ඥාන ශක්තියක් සරුවත්යන් වහන්සේලාට කියන. ඒ නිසායි සරුවත්යන් වහන්සේලා දස බලධාරීන් වහන්සේලා වශයෙන් හඳුන්වන්නේ. ඊළඟට ආසවක්ඛේ ඥාන. සියලුම ආශ්‍රව ධර්මයන් ශේකරලා ආසවක්ඛේ ඥානයෙන් ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ආයිතුරු දෙයක් නැහැ. ඒ නිසායි සරුවත්යන් වහන්සේලා දස බලධාරීන් වහන්සේලා හැටියට හඳුන්වන්නේ. මෙන්න මේ විදිහට සරුවත්යන් වහන්සේලාගේ උතුම් ගුණය දසබලධාරීන් වහන්සේලා වශයෙන් හඳුන්වන නිසා සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්තයි කියලා කියනවා. ඒ වගේම කාය බල 10කුත් තියෙනවා. ඒ කාය බල 10 අනුව නුවණින් කල්පනා කළොත් ඒ කාය බල ධාරී වහන්සේ වශයෙන් හඳුන්වනකොට මධ්‍යම පුරුෂයන් වශයෙන් ගත්තොත් කෝටි දසදස් දසලක්ෂයක් දෙනාගේ කායික ශක්තියක් සරුවත්යන් වහන්සේට කියනවා. අන්න ඒකයි කාය බල 10කින් සහ ඥාන බල 10කින් සමන්නාගත උත්තමයන් වහන්සේට කියන්නේ සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්තයි කිය. මෙන්න මේ වාගේ උතුම් ගුණයකින් සමන්නාගතව තමන් වහන්සේගේ ස්වයං ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් අවබෝධ කරගත්ත නිසා සර්වඥ රාජෝත්තමයන් වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඉතින් මෙවැනි ගුණයක් ඇති උත්තමයන් වහන්සේ නමකට අපි ගෞරව සංකේතව ඒ ಗುಣ සිහි කරනවා නම් ඒ ಗುಣ සිහි කරන වාරයක් පාසාම අපට ශ්‍රද්ධාව උපදිනවා. ශ්‍රද්ධාව උපදිනා අපට නිවන් ගමන යන්න උපනිෂේ වෙන කුසල් අරමුණක් බවට පත් වෙනවා සසර කෙටි කරන කුසල් අරමුණක් බවට පත් වෙනවා ආදී උතුමන් වහන්සේලා ගමන්ගත් නිවන් මාර්ගයේ ගමන් කරන්න පුළුවන් වාසනා ගුණයක් ලැබෙනවා ඉතින් මෙන්න මේ වාසනා ගුණය ඉස්මතු කරගෙන අපේ ජීවිතවලට මේ විනිසුන් කුසල් අරමුණු මුදුන්පත් කරගන්න වාසනා ශක්තිය ලැබේවා කියන අදහසින් ශ්‍රද්ධා මුදුන්පත් කරගෙන නිර්වාණ අවබෝධය සඳහාම මේ උතුම් කුසල වාසනා ප්‍රත්‍යේකයෙන් උපකාර වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. මේ වාගේ උතුම් කුසල අරමුණු මුදුන්පත් කරගෙන ජනිත කරගත් උදාාරතර පුණ්‍ය ශක්තියේ බලයෙන් අපිට මෙවන් නිවන් මාර්ගක් පහදා දුන්න කල්යාණ මිත්‍ර ගුරු උතුමන් වහන්සේලාටත් ඒ වගේම වැඩිහිටි මව්පියාදීන්ට සහෝදර සහෝදරී පිරිසට ඥාතිහිත මිත්‍රාදී පිරිසට මේ වාගේ උතුම් පින්කම් කිරීමේදී කල්යාණ මිත්‍රත්වයෙන් උපකාර කරන සම්මදනාටත් මේ උතුම් කුසලය මහත්ඵල මහානිසංස බවට පත් වේවා ආයුරාෝග්‍ය සම්පත් පිණිස උපකාර වේවා පාරමී ගුණ පිළින ජීවිත බවට පත් වේවා සසනක් පාරමී පුරාගන්ධ වාසනා සත්‍යයේ දීර්ඝාන්ත නිරෝග සම්පත්තිය ඒකාන්තයෙන් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. මෙවැනි ප්‍රාර්ථනාවන් සිද්ධ කරගෙන දැනිට කරගත් උදාන්තර පුණ්‍ය ශක්තියේ බලයෙන් රත්නත්‍රයේ පිහිටෙන් දෙවියන්ගේ රකවරණින් කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාගේද මෛත්‍රී පූර්වාංග ආශිර්වාද බලයෙන් සමදනාගම සිතක් සාන්තියක් සැනසෙල්ලක් උදා වේවා සියලු විපංචිකර ධර්ම සංසිඳේවා සියලු සම්පත්තික ධර්ම ළඟා වේවා උතුම් කුසල් අලමුණු මුදුන්පත් කරගෙන පාරමිතා ශීර්ෂයෙන් නිර්වාණ අවබෝධය සඳහා හේතු වෙන උතුම් කුසල් අලමුණක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ජීවිතවතා කමිනේසි සියලුම අපලෝපද්‍රව රෝගාබාධ ග්‍රහදෝෂ සතුරු කරදර බාධක පීඩා අදෘශ්‍යමාන බලවේග සියල්ලක් දුරු වී නිරෝගී භාවයෙන් සේවාකලක් සම්බුදු සසුනේ සමදනාට පාරමිතා ශක්තිය මුදුන්පත් කරගන්න සියලු සැප වේදනා උදා වේවා අනාගත උතුම් පැතුම් මුදුන්පත් වේවා කරන කියන රැකී දක්වා විඳ ව්‍යාපාර භවිතන් අධ්‍යාපන කටයුතු ආදී ඕර්ණ තාන්ත්‍ර මණ්ඩලයේසේ පිරිසිරේ සත්‍යක බවටපත් වේවා ධන දාන්‍ය අකේසර සම්පත් වර්ධනය වේවා පාරමී ගුණ පිරෙන ජීවිත බවටපත් වේවා සසන පාරමී පුරා ගන්න වාසනා ශක්තිය දීර්ඝාස නිරෝගී සම්පත්තිය ලැබේවා